ඒකාන්ත වශයෙන්ම මැරෙනවා. ඒක ඉරහඳට වඩා විශ්වාසයි. ඉර පායන් නැහැ කියලා කියන්නත් පුළුවන්. නමුත් මැරෙන එක ඊට වඩා සුවර් අපට. ඒකාන්ත වශයෙන් මැරෙනවා නම් මේ ලෝකේ මොකවත් ගෙනියන්න බැරි නම් ඇයි මෙච්චර මානසිකව අපි පෝසත් වෙන්නේ? ඇයි මෙච්චර පංචකාම පිළිබඳ මෙච්චර උවමනාවෙන් අපි වැඩ කරන්නේ? ඕනේ නැහැ. ගෙනියන්න බැරි නම් මැරෙනවා නම් ඒ එකක්වත් වැඩක් නැහැ. බුදුන් සරණ යන්නේක විතරයි අපිට කරන්න පුළුවන්. තිසරණේ සරණ යන්න ඕනේ. ගෙනියන්න බැරි නම් එයා මොනවද ගෙනියන්න ඕනේ? මොකවත් ගෙනියන්න බෑ කියන එක ගෙනියන්න ඕනේ. ඒක තමයි නිර්වාණය. ඒක ඔයා ගත්තේ ගෞතම බුදුහාමුදුරුවෝ. මේ ලෝකේ කවුරුත් ඒක දන්නේ නැහැ. හැමෝම කියනවා මැරෙනකොට මොකවත් ගෙනියන්න බෑ. මහරජතුමනි ගෙනියන්න බෑ. බුදුහාමුදුරුවෝ කල්පනා කළා. ඔව්. මොකවත් ගෙනියන්න බැරි නම් ඒ මනුස්සයාට ගෙනියන්න බෑ කියන එක නේ ගෙනියන්න පුළුවන්. එහෙනම් ඔක්කොම අත්තරපල්ලා මනසෙන්. ඒක තමයි ගෙනියන්න බැරි එක. ඒක ගෙනියපල්ලා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක සංගවිච්ඡ ධර්මයක්. දැන් අපිත් උත්සාහ කරන්නේ ඒක තමයි. කිසිම දෙයක් ගෙනියන්න බෑ කියන එක ගෙනියන්නයි මේ වෑයම් කරන්නේ. ඒක වෑයමක් නෙමෙයි. ගෙනියන්න බැරි දෙයට වෑයමක් නෑ. ඒතකොට ඒගොල්ලෝ මොනවද කරන වෑයම? අම්බෙන දේවල් වලඳලා සාන්ත දාන්තව ඉන්නවා ගන්න. මැස්සෝ කෑ ගන්නවා කෑ ගන්න බව දැනගෙන ඉන්නවා. මදුරුවෝ කෑ ගන්නවා මදුරුවෝ බවත් අඳුනගෙන ඉන්නවා. දානේ හම්බ වෙනවා වළඳනවා. දානේ හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ කියන එක දිහා බලලා සන්තෝෂ වෙනවා. ඒක දුක් වෙන්න හේතුවක් නැහැ. මේ ලෝකේ හැමදේම ඝනදෙන නියමාකාරට සිද්ධ වෙනවා. කම්පා වෙන්න කිසිම හේතුවක් නැහැ. මම කියන කෙනා හිටියොත් විතරයි මේ ලෝකේ ප්‍රශ්න. ඇයි මං කියන කෙනෙක් අදාගෙන මෙච්චර මාන්සි වෙන්නේ දඟලන්නේ? එයා වයින් කරුවාම තෙමෙනවා, වේලෙනවා, බඩගිනි නිවෙනවා, බඩගිනි හැදෙනවා, දුක දැනෙනවා, සතුට දැනෙන හැමදේම බලාගෙන ඉනවා. ඇයි? පුද්ගලයෙක් ඉන්න තාක්කල් විතරයි ඒක තුල කම්පාවක් තියෙන්නේ. පුද්ගලයෙක් නැත්තම් මොකටද කම්පාව? එයා මේ ලෝකේ ගොඩාක් සන්තෝෂෙන් ඉන්නවා. ඇත්තටම සන්තෝෂෙන් ඉන්නවද නැහැ? දුක නැති කිරීම නිසා අටගත්තු ස්වභාවයක් විතරයි පවතින්නේ. දුක නැති සිතේ සන්තෝෂයක් නැහැ. සන්තෝෂය කියන්නේ වෙනම එකක්. දුක කියන්නේ වෙනම එකක්. අපි සන්තෝෂය ලබන්න මොනවද කරන්නේ? දුක නැති කරනවා. ඒ කියන්නේ සන්තෝෂයට ලැබෙන්නේ දුක නැති කිරීම තුළින් එයා සන්තෝෂයක් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු නිසා සන්තෝෂය ලැබෙන්නේ නැහැ. දුක නැති කිරීම තුළින් දුක නැති ස්වභාවය බලාපොරොත්තු වෙන ඒක ඒකාන්ත වශයෙන් මෙයාට ලැබෙනවා. සන්තෝෂය නැති කර දුක ලැබෙනවද? නෑ. දුක ලබන්න වෙනම එකක් කරන්න ඕනේ යා. සන්තෝෂය නැති කරොත් මොනවද ලැබෙන්නේ? සන්තෝෂය නැති සිතක් තමයි යට ලැබෙන්නේ. සන්තෝෂය නැති සිත දුකසිත නෙමෙයි. දුකසිත කියන්නේ වෙනම එකක්. මේ පුංචි දේවත් අපිට මේ මිනිසත් භවයේ තේරෙලා නැහැ නේ අපි හඳුන්නේ. සන්තෝෂය ලබන්න දුක නැති කරනවා. දුක ලබන්න සන්තෝෂය නැති කරනවා. නමුත් දුක නැති කරෝ සන්තෝෂය නොලැබෙන බවත් සන්තෝෂය නැති කරාම දුක නොලැබෙන බවත් මිනිස්සු දන්නේ ඒ පුංචි දේවල් දන්නේ ඒක කියන්ද හිමාලයෙන් මට වඩින්න සිද්ධ වුණා. මේ පුංචි දේ කියලා දෙන්න. පින්වත්නි මේ ලෝකේ සතුට ලබන්න දුක නැති කරන්න එපා. දුක නැති කරාම හම්බෙන්නේ දුක නැති සිතක් පමණයි. සන්තෝෂය කියන්නේ වෙනම එකක්. ඒක ಗುಣධර්ම වැඩිම තුලින් අට ගන්නව ස්වභාවයක්. ඒ නිසා සන්තෝෂය ලබන්න ඕනේ නම් විනයානුකූල සීලානුකූල ජීවත් වෙලා ಗುಣධර්ම වඩන්න. එතකොට ඒක තුලින් සන්තෝෂය අට ගන්නවා. දුක නැති කරයි කියලා සන්තෝෂය ලැබෙන්නේ නැහැ. දුක නැති කරාම ලැබෙන්නේ දුක නැති සිතක් පමණයි.